දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සත්‍ය දැකීමට සත්‍ය ආරක්ෂා කිරීමට මුසාව සහ මුලාව කොතරම් බාධාවක් වෙනවද කියන කරුණ පිළිබඳවයි. ලෝකයේහි සත්‍ය උසස් බව සියලුම ශාස්ත්‍රූන් වහන්සේලා විශේෂයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සද්ධර්මයේ තුලින් ලොවට පහදා දුන්නා ඒ සත්‍ය වටහා ගන්නට අපට බාධා කරන මුසාව සහ මුලාව අපි කොයි ආකාරයෙන් හඳුනාගත යුතුද ඒ වගේම මේ මුසාවෙන් මුලාවෙන් නිදහස් වෙන්නට අපි කෙසේ පිළිපැදිය යුතුද කියන කරුණු මූලික කරගෙන අද මේ ධර්ම දේශනාව දේශනා කරන්නට අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායෙහි බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙන චංකී සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. චංකී කියන බ්‍රාහ්මණ බ්‍රාහ්මණයා ප්‍රමුඛව තවත් බ්‍රාහ්මණයින් රාශියක් බුදුරජාණන් වහන්සේ හමු වෙලා උන්වහන්සේ බැහැදකලා ධර්ම කරුණු විමසන්නට ගිය අවස්ථාවේ ඒ අතර හිටියා කාපටික කියලා එක්තරා තරුණ මානවකෙක් බොහොම දක්ෂ දැනුගත්කම් ඇති ඥානවන්ත තරුණයෙක්. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ සමග විවාදාපන්න කරුණු පිළිබඳව සාකච්ඡාවකට එළඹුණා. ඒ එළඹුණු අවස්ථාවේ එතනත්තා පැහැදිලි කරනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මේ බමුණු සමූහයා පෙර බ්‍රාහ්මණයින් විසින් වේදය මේ මේ ආකාරයයි කියලා පැහැදිලි කරලා සටහන් කරලා ගීතිකා මගින් දක්වලා තියෙනවා ඒ වේද ගීතිකා හදාරමින් ඒවා පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ඔවුනුත් ඒ ආකාරයෙන් කටයුතු කරනවා ඒ වගේම ඒ Taman විශ්වාස කරන වේදයේ හැර අන් සියල්ලක්ම හිස්ය අන් සියල්ලක්ය මුසාවන්‍ය මේ වේදයේම පමණයි එකම සත්‍ය පරම සත්‍ය හැටියට ඔවුන් ප්‍රකාශ කරනවායි කියලා මේ කාපටික බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමග ප්‍රකාශ කළා එතනදී බුදුරජාණන් වහන්සේ විමසනවා මානවකය ඒ මෙයම සත්‍යයි අන් සියල්ල වැරදි කියලා වේදයම ඉස්මතු කොට දක්වන්නා වූ බ්‍රාහමණයින් අනුන් විසින් කියන ලද්දක් ඒ ආකාරයෙන් කියනවද එහෙම නැතිනම් Taman හරියට දැනගෙන Taman හරියට දැකගෙන Taman හරියට අවබෝධ කරගත්තු දෙයක්ද ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. එතනදී මේ මානවකයා කියනවා භාග්‍යවතුන් වහන්ස ඒ ආකාරයෙන් තමන් දැකගත්තු තමන් අවබෝධ කරගත්තු දෙයක් නෙවෙයි පරම්පරාවෙන් පැමිණෙන කරුණු පිළිබඳව ධර්ම පිළිබඳව විශ්වාසයෙන් ඔවුන් මේ ආකාරයෙන් කතා කරනවා බුදුරජාණන් වහන්සේ විමසනවා එහෙමනම් ඒ පෙර වේදය පිළිබඳව යම් යම් කරුණු ප්‍රකාශ කරපු බ්‍රාහමණයින් ඉර්සිවරුන් ඒ අය හරියට කාරණය ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙනද මේවා ප්‍රකාශ කරලා තියෙන්නේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒ අයත් අන් අයගෙන් අහලා Tamanගේ ගුරුවරුන්ගෙන් ගුරු පරම්පරාවෙන් අහගත්තු දේ තමයි මේ ආකාරයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානවකය අනුන් විසින් කියන ලද්දක් අහලා Taman විසින් උපකල්පනය කරන ලද්දක් මත ඉඳගෙන තමන්ගේ ප්‍රසාදය තමන්ගේ විශ්වාසය යමක් මත පිහිටුවාගෙන මෙයම පමණයි සත්‍ය අන් සියල්ලම සදස්ය අන් සියල්ලම හිස් කියලා යම් කිසි කෙනෙක් වාදයක් නිර්මාණය කරනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් එය තමයි ලෝකයේහි ලොකුම මුසාව වෙන්නේ. ඒ තනත්තා මුසාවාදයක්ම ප්‍රකාශ කරනවා විනා තමන් දැන දැක ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. ඒ නිසා එය ලොව රවටන්නටත් තමන් රැවටෙන්නටත් හේතුවක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එතනදී මේ කාපටික මානවකයා අහනවා ස්වාමීනි මේ ලෝකයේ සියලු දෙනාම සත්‍ය දැනගෙන සත්‍ය අවබෝධ කරගෙනම කතා කරනව නෙමෙයි. ඒ විදිහට සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය Taman විසින් දැකගෙනම කරුණ පහදන්නට පුළුවන් අය ලෝකයේ අල්ප දෙනෙක් පමණයි සිටිය හැක්කේ. අන් සියලු දෙනා අනුන් විසින් කියන ලද්දක් අහලා තමන්ගේ උපකල්පනයේ මත පිහිටාගෙන තමන්ගේ විශ්වාසයේ මත පිහිටාගෙන ඒ වගේම තමන්ගේ ශ්‍රද්ධාව මත රුචිය මත ඇසූ ආකාරය මත ඒ වගේම තමන්ගේ තර්ක විතර්කයේ මත ඉඳගෙන හෝ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට දැක ගන්නා ආකාරයෙන් තමයි කරුණ ඉදිරිපත් කරන්නේ එසේ කරන්නා වූ අය මුසා නොදොඩා සත්‍යවාදීව කතා කරනවා නම් කෙසේ කතා කළ යුතුද කෙසේ ප්‍රකාශ කළ යුතුද කියලා විමසුවා. මේ ප්‍රශ්නය නැගුවේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කළා මානවකය යම් කිසි කෙනෙක් අනුන්ගෙන් අහලා හෝ Tamanගේ තර්ක විතර්කයේ මත පිහිටා හෝ යමක් පිළිබඳව විශ්වාස කරලා හෝ මෙයම පමණයි සත්‍ය අන් සියල්ල හිස් කියලා එබඳු වාදයක් නිර්මාණය කරනවා නම් ඒතනත්තා මුසාවක්මයි දොඩන්නේ ඒතනත්තා වංචාවක්මයි කරන්නේ ඒ නිසා තමයි මේ කාපටික මානවකයා අහන්නේ හරියටම අවබෝධ කරගෙන හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන කතා කරන අය ලෝකයේ දුර්ලභයි අන් අය සත්‍ය ප්‍රකාශ කරනවායි කියලා අපට කියන්නට පුළුවන් වෙන්නේ කොයි ප්‍රමාණයෙන්ද කියන කරුණ මෙතනදි කාපටික මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. කිත්තාවතා පනුභෝ ගෝතම සත්‍යානුරක්කනා හෝති. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොපමණකින්ද සත්‍ය ආරක්ෂා කළා වෙන්නේ? කිත්තාවතා සත්‍ය මනුරක්කතේ කොපමණකින් සත්‍ය රකින්නවද සච්ච මනුරක්කනම් මයං භවන්තං ගෝතමං පුච්චාමාති ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගෙන් මම මෙහිදී අපි මෙහිදී ਵਿਚාරනවා කොයි විදිහෙන්ද සත්‍ය ආරක්ෂා කළා වෙන්නේ කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා චේපි භාරද්වාජ පුරිසස්ස හෝති භාරද්වාජ මානවකය යම් කිසි කෙනෙකුට යම් සද්ධාාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට යමක් පිළිබඳව විශ්වාසයක් පිළිගැනීමක් තියෙනවා නම් එවං මේ සද්ධාති ඉති වදං සච්ච මනුරක්ඛති ඒ තනත්තාට කියන්න පුළුවන් මෙන්න මෙබඳු දෙයක් මම පිළිගන්නවා. මෙන්න මෙබඳු දෙයක් මම විශ්වාස කරනවා. මෙයයි මගේ විශ්වාසය, මෙයයි මගේ පිළිගැනීම කියලා කියන්නට පුළුවන්. නමුත් නත්වේවතාව ඒකංසේන නිට්ටං ගච්ඡති ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤන්ති. නමුත් ඒ තනත්තා මෙයම පරම සත්‍යයි අන් සියල්ල වැරදි කියලා ඒකාන්තික මතයකට, ඒකාන්තික තීරණයකට අන්තවාදයකට නොයා යුතුයි. ඒ තැනත්තාට කියන්නට පුළුවන් මම මෙහෙමයි මේ කාරණය පිළිගන්නේ මම මේ මේ විදිහයි මේක විශ්වාස කරන්නේ මගේ හැඟීම නම් මගේ පිළිගැනීම නම් මේකයි කියලා කියන්නට පුළුවන් නමුත් මෙයමයි පරම සත්‍ය අන්නයි කියන දේ අන්නයි පිළිගන්න දේ අන්නයි විශ්වාස කරන දේ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්ය හිස් දෙයක්ය කියලා ප්‍රකාශ කරනවා නම් අන්න එතනදී ඒ තනත්තා මුසාවට වැටෙන්නේ. අන්න එතනදී ඒ තනත්තා අන්තවාදී වෙන්නේ. අන්න ඒ තනත්තා එතනදී තමයි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. ඒ නිසා Tamanට වැටහෙන ප්‍රමාණයෙන් Tamanට දැනෙන ප්‍රමාණයෙන් ලොවට යමක් කියන්නට පුළුවන්. නමුත් අන් සියල්ල වැරදි. එයම පමණයි සත්‍ය කියලා යමෙක් ඒකාන්තික තීරණයකට පැමිණෙනවා නම් අන්න එතනදී තමයි ඒ තනත්තාට වරදින්නේ. බුදුරජාණන් වහන්සේ සද්ධාව පිළිබඳව පමණක් නෙවෙයි රුචිය පිළිබඳව රුචිය කියලා කියන්නේ Tamanගේ කැමැත්ත යම් කෙනෙක් යම් දෙයකට කැමති වෙනවා නම් ඒ කැමැත්ත මගේ කැමැත්ත මේ ආකාරයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් අනිත් අය අන් අන් දෙයට කැමති නොවිය යුතුයි මේටම පමණක් කැමති විය යුතුයි මේ පමණයි ලෝකේ පරම සත්‍ය අන් සියල්ල වැරදි කියලා කෙනෙකුට නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම යම් කෙනෙක් අනුශ්‍රවය තුලින් මේ කියන්නේ ඇසු ආකාරයෙන් යම් යම් දෙයක් Taman දරා ගන්නවා දරාගෙන ඇසූදේ මත පිහිටලා මෙයම පමණයි සත්‍ය අන්සියල්ල හිස් කියනවා නම් ඒ තනත්තා මුසාවක් දොඩන කෙනෙක් වෙනවා අන් අය මුලා කරන කෙනෙක් වෙනවා ඒ වගේම ආකාර පරිවිතර්කයේ තුලින් මෙය මෙසේ මෙසේ විය හැකියි කියලා උපකල්පනය කරලා විතර්ක කරලා Taman යම්කිසි නිෂ්ඨාවකට නිගමනයකට පැමිණෙනවා නම් මගේ නිගමනයේ මගේ උපකල්පනයේ මගේ තීරණය මෙයයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් එයම පරම සත්‍යයි අන්සියල්ල හිස් කියලා කෙනෙකුට තීරණය කර කරන්නට පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් දිට්ඨි නිඥානක්ඛන්තියට ඒ කියන්නේ Tamanගේ නුවණින් යම් පමනකට හඳුනාගෙන යම් කිසි නිගමනයකට එළඹිලා විමසලා Taman යම් කිසි නිගමනයක් ඇති කරගෙන මගේ නිගමනය මේකයි මට දැනෙන හැටි මේකයි මට වැටහෙන හැටි මේකයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වරදක් නෙමෙයි නමුත් මෙයමයි ලෝකේ පරම සත්‍ය අන්තිල්ල වැරදි කියලා දෘෂ්ටියකට පැමිණෙනවා නම් ඒකාන්තික භාවයකට අන්තවාදී බවකට පැමිණෙනවා නම් අන්න එතනදී තමයි ඒතනත්තා මුසාවත් මුලාවත් මේ ලෝකෙහි පතුරවන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා දැන් මේ දේශනාවෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්නට මෙහිදී මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. අද සමාජයේ බොහෝ දෙනා යම් යම් දේ පිළිබඳව මේ ලෞකික කරුණු පිළිබඳව වගේම ලෝකෝත්තර කරුණු පිළිබඳව ඒ වගේම සතර පැවැත්ම වගේම නිවන් මඟ පිළිබඳවත් තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට එක් එක් දේ හඳුනා ගන්නවා එක් එක් ආකාරයේ ප්‍රතිපදාවන් තුල ගමන් කරනවා එසේ ගමන් කරද්දී යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මෙය පමණයි සත්‍ය. මම ගත්තු ගමන් මඟ පමණමයි හරි අන් සියල්ල වැරදි කියලා තීරණය කරනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරන අන්න එතනදී තමයි ඒ තනත්තා අන්තගාමී වෙන්නේ. එතනදී තමයි ඒ තනත්තා ලොව රවටන තැනට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් Tamanට යම්කිසි ගමන් මඟක ක්‍රියාත්මක වෙන්නට පුළුවන් අනුන්ටය ප්‍රකාශ කරන්නටත් පුළුවන්. ඒ වරදක් නොවේ, ඒ මිත්‍යාවක් නොවේ. නමුත් එහිදී Taman භාවිත කළ යුතු ක්‍රමපාය තමයි මේ මට වැටහෙන හැටි මේ මට දැනෙන හැටි මේ මගේ කැමැත්ත මේ මගේ පිළිගැනීම මේ මගේ අවබෝධය මේ මම දරන මතයයි කියලා යමක් ලෝකයට කියා හිටින්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා නිදහසක් තියෙනවා නමුත් එයම පමණයි සත්‍ය අන්සියල්ල හිස්ය අන්සියල්ල මිත්‍යාවයි කියලා ගරහන්නට එබඳු අන්තවාදී මතයක් ලොව තුල පතුරවලා අන් අයට බලපෑම් කරන්නට යමෙකුට අයිතියක් නැහැ. එහෙම කරනවා නම් ඒතන තනත්තා සත්‍ය රකින්න කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තනත්තා සත්‍යවාදී පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ තනත්තා සත්‍ය දකින්නට මඟ විවරණ කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තුලින් ඒ තනත්තා සත්‍ය ආවරණය කරනවා. ඒ වගේම සත්‍ය දකින්නට සත්‍ය රකින්නට තියෙන ඉඩ කඩ අහුරා දමනවා. මෙතනදි පින්නතුනේ අපට මේ සත්‍ය දැකීමට සහ සත්‍ය ආරක්ෂා කිරීමට බාධක වෙන ප්‍රධාන කරුණු දෙකක් මේ ලෝකයේ තුල विद्यमान වෙනවා. ඒ තමයි මුසාව සහ මුලාව. මුසාවයි කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට ඇති දෙයක් නැති හැටියට මෙසේ විකෘති කරලා ලොව රවටන්නට යමෙක් යමක් ප්‍රකාශ කරනවද ඒට කියනවා මුසාවාදයයි කියලා. නමුත් මේ මුසාව තුළ තියෙන විශේෂත්වය තමයි Taman යම්කිසි ප්‍රමාණයකින් එය හඳුනාගෙන යමන් Taman යමක් දැනගෙන ඒ දැනගත්තු දේ අන් අයට වසන් කරමින් අන් අය රවටන්නට පමණයි ප්‍රකාශය කරන්නේ. එතනදී මුසාවාදයක් සිද්ධ වෙනවා ලෝකේ රැවටීම නිසා. ඒ ලෝකේ රවටලා අන් අයට සත්‍ය දකින්නට බාධා කරන නිසා ලෝකයේ තුල සත්‍ය රකින්නට බාධා පමනුවන නිසා ඒ තැනත්තා මුසාවාදයේ තුලින් පාප කර්මයක් රැස් කරගත්තා වෙනවා අකුසල කර්මයක් රැස් කරගත්තා වෙනවා ඒ නිසා Taman කාරණේ හඳුනාගත්තා වුණත් අන් අයට එය වසන් කරලා අන් අය රවටනවා නම් අන් අය මුලා කරනවා නම් ඒ අන් අය මුලා කිරීමේ අන් අය රැවටීමේ අන් අයට සත්‍ය ආවරණය කිරීමේ දෝෂය මේ බුදුදහම විසින් ප්‍රතික්ෂේප කරනවා ඒ නිසා තමයි මුසාවාදයෙන් වැළකීම නම් වූ ප්‍රඥප්තිය බෞද්ධයින් විසින් ඇති කරගෙන දීර්ඝ කාලයක් මුළුල්ලේ එය ආරක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යවාදී බව අගය කළේ අන්න ඒ නිසයි මේ මුසාවාදයටත් වඩා ඊටාම භයානකම තත්වයක් තමයි මුලාව තුලින් මුසාවාදයේ ලෝකයට ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ තමනුත් යම්කිසි කාරණයක් පිළිබඳව මුලාවටපත් වෙලා තමනුත් වැරදි විදිහට වටහාගෙන ඒ තමන් වැරදිවට වටහාගත්තු දේ හරි කියලා හිතාගෙන එය සත්‍ය දෙයක් හැටියට ලෝකයට ඉදිරිපත් කරනවා ප්‍රකාශ කරනවා තමනුත් ඒ කාරණේ පිළිබඳව හැබෑව නොදැන මුලාවටපත් වෙලා තමන්ටත් යථාර්ථයේ වැසී ගිහිල්ලා ඒ මුලාවටපත් වුණු කාරණේ මුලාවම හැබෑවක් හැටියට තමන් හිතාගෙන තීරණය කරගෙන එය හැබෑවක් ලෙසම ලෝකයට ඉදිරිපත් කරනවා අන්න එතනදී අර මුසාවාදයටත් වඩා භයානක දෙයක් සිද්ධ වෙනවා ලෝකයට රවටලා තමනුත් රැවටිලා ලෝකයටත් සත්‍ය වසන් කරලා තමන්ටත් සත්‍ය වසන් වෙලා නැත්නම් ලෝකයේ තුලත් සත්‍ය විකෘති වෙලා Tamanගේ මනස තුලත් හැබෑව දකින්නට තියෙන ඉඩකඩ නැති වෙලා ගිහිල්ලා අර මුසාවාදයේ කියන තැනත්තා ලෝකේ රැවටුවත් Taman එක්තරා ප්‍රමාණයකට හෝ ඒ පිළිබඳව කරුණු දැනගෙනයි ප්‍රකාශ කරන්නේ ඒක හොඳයි කියනවා නෙමෙයි මුසාවාදයේ වරදක්මයි ඒක අකුසලයක්මයි පාප ධර්මයක්මයි ඒ නිසා ලෝකේ රැවටීමෙන් අපි වළකින්නට ඕන නමුත් එතනදී යම් කිසි කෙනෙක් මුසාවෙන් රැවටිලා හිටියොත් තව කෙනෙකුට පුළුවන් ඕක මුසාවක් ඕක බොරුවක් කියලා ඒ තනත්තාට කරුණු පහදලා දීලා ඒ මුලාවෙන් ගලවා ගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් Tamanම කරුණු පිළිබඳව වරදවා වටහාගෙන මුලා වුණ සැබෑව හැටියට වටහා ගත්තොත් එතනදී ඒ තනත්තාට කරුණ පහදලා දීලා නිවැරදි දෘෂ්ටියට ගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. ඒ නිසා මුසාවටත් වඩා භයානකම දේ තමයි මුලාව. ඒ මුලාව නිසා තමනුත් සත්‍ය වසන් කරනවා, තමන්ගෙනුත් සත්‍ය වසන් වෙනවා, ලෝකේනුත් සත්‍ය වසන් වෙනවා. ඒ නිසා සත්‍ය ආරක්ෂා කිරීමටත් සත්‍ය දර්ශනයටත් කියන මේ දෙකටම අපට ප්‍රධාන බාධකේ වෙන්නේ ආශාව වගේම මුලාව. ඒ මුසාවාදයට වඩා මුලාව වඩාත් අනර්ථකාරී කියලා අපි මෙහිදී විශේෂයෙන් තහවුරු කළේ මේ ලෝකයේ යම්තාක් දුක් පීඩා විඳිනවද යම්තාක් වද වේදනාවන්ට භාජනය වෙනවද යම්තාක් දඬුවම් විඳිනවද මේ ලෞකික ජීවිතය තුළ හෝ අනන්ත සසර ගමනේ යම්තාක් පීඩාවලට ගොදුරු වෙනවද ඒ සියලු පීඩාවන් විඳින්නට ප්‍රධාන හේතුව හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ මුලාවයි ඒ නිසා යම් කිසි කෙනෙක් හරියට යමක් නොදැන වැරදි විදිහට වටහා ගන්නවාය කියන මේ මුලාව මේ රැවටීම ලෝකයේ ඇතිතාක් සියලු දඬුවම් විඳින්නට තරම් සුදුසු ප්‍රබල වූ වරදක් කියලා කිව්වොත් නිවැරදි. Tamanගේ මනසේ ඇතිවෙන පසුතැවීම මූලික කොට ඇති මේ ජීවිතය තුළ භාජනය වෙන්නා වූ අප්‍රමාණ දුක් දුන්නස් ලබන්නට ඒ තනත්තා සුදුස්සෙක් වෙනවා. ඒ වගේම නරකයේ විඳින निरा දුක කෙලවර කොට ඇති අනන්ත සසරේ අප්‍රමාණ දුක් කම්කටොළු වලට භාජනය වෙන්නට ඒ තනත්තා සුදුස්සෙක් වෙනවා. ඒ කුමක් නිසාද බොහෝ පව්කම් කරලා බොහෝ අකුසල් රැස් කරගෙන. ඒ පව්කම් කරන්ට අකුසල් රැස් කරන්ට ඒ තනත්තා යොමු වෙන්නේ කුමක් නිසාද හැබෑව හැබෑව හැටියට හඳුනා ගන්නට බැරිකම නිසා. නොඑක් කරුණු පිළිබඳව Tamanගේ මනසේ පහළ වෙන ධර්ම ධර්මතා පිළිබඳව ලෝකයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව Taman මුලාවටපත් වෙලා ඒ මුලාවෙන්ම රැවටිලා පාප ධර්මයන්ට නැඹුරු වෙලා ඒ පාප ධර්මයන්ගේ ආදීන වශයෙන් යම්තාක් දුක් පීඩාවන් විඳිනවද ඒ මුලාව නිසාම විඳින්නා වූ අප්‍රමාණ දුක්ඛ දෝමනස්යක් වෙනවා ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුලාව මහත් වූ භයංකර දෙයක් අවිද්‍යාව මේ අනන්ත සසරේ සියලු දුක්ඛම් කරලු තමන් වෙත ගෙන දෙන්නා වූ මූලික ගමන් මඟ වෙනවා මූලිකම දොරටුව වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී පැහැදිලි කරනවා මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල පාපයක් ප්‍රබල අකුසල කර්මයක් මම තවත් දකින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියයි කියලා කිව්වේ ඇතිදී ඇති හැටියට හඳුනාගන්නේ නැතුව ඊට වඩා විකෘති ආකාරයකින් වටහා ගන්නවා නම් විකෘති ආකාරයේ දැක්මක් ඇති කර ගන්නවා නම් විකෘති වූ තීරණයකට එළඹෙනවා නම් ඒ තැනත්තා මිත්‍යා දෘෂ්ටියකයි පවතින්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියට යම් කෙනෙක් පැමිණෙනවා නම් ඒ මේ ලෝක වශයෙන් Taman පරිහානියටපත් කරනවා අනන්ත සසරෙහිදී Taman පරිහානියටපත් කරනවා. ඒ නිසා එය සියලු දුක් පීඩාවලට භාජනය කරන උල්පතක් බවට පත් වෙනවා. එනිසා පින්නතුනි සාමාන්‍ය සමාජය තුළ සාමාන්‍ය නීතිය අනුව නම් යම් කිසි කෙනෙක් මුලාවටපත් වුනොත් නොදන්නාකම නිසා වරදක් කළොත් එය අනුකම්පාව ලැබිය යුතු දඬුවම් ලිහිල් විය යුතු කාරණයක් වෙනවා. ඒ සමාජ නීතිය මත. නමුත් මේ ලෝක ධර්මතාවයේ මත, ලෝක නීතිය මත, ස්වභාව නීතිය මත කුමක්ද ස්වභාව නීතිය? හේතුව සහ ඵලය නැමැති ධර්මතාවය. තථාගතයන් වහන්සේ ලොවට දේශනා කළ ලෝක ධර්මතාවය තමයි යථාර්ථය, තමයි හොඳ හෝ නරක හේතුන්ගෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. වෙන්නේ. හේතුවකින්මයි ඵලය නිර්මාණය වෙන්නේ. ඒ නිසා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ හේතුවක් ඇතුවයි අයහපත් ප්‍රතිඵල ඇති වෙන්නේ හේතුවක් ඇතිවයි. ඒ නිසා යම්කිසි කෙනෙක් දුකට පීඩාවට භාජනය වෙනවද ඒ සියලු දුක්ඛම් කටළු හටගන්නට ප්‍රධාන හේතුව වෙනවා ඒතනත්තා සතු මුලාව. ඒ නිසා ලෝක නීතිය අනුව නොදන්නා බව නිදහසට කරුණක් වුණාට ලෝක ධර්මතාවයේ මත ලෝකේ පවතිනා වූ සබාධම මත හේතුව ඵලය නැමැති පටිච්ච සමුප්පාද સિદ્ધාන්තයේ මත එය නිදහසට කාරණයක් නෙමේ අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳින්නට ප්‍රධාන කාරණයක් වෙනවා. හරියට උදාහරණයක් හැටියට කියනවා නම් යම්කිසි වැඩුණු මිනිස්සෙක් ගිනි පුළිඟුවක් අතපත ගාද්දී අපි හිතමු ගිනිගෙන හත් වෙලා සතු පාට වෙච්ච ගිනි බෝලයක් තියෙනවා. එය වැඩිහිටි පුද්ගලයෙක් ගින්නෙහි ආදීනව දන්නා කෙනෙක් එය අතපත ගෑවොත් අන් අයට පෙනෙන්නට අත තියලා ඉක්මනට ගත්තත් ඒ තැනත්තා අත පිලිස්සෙන තරමට දැඩිසේ ග්‍රහණය කරලා ගන්නේ නැහැ. නමුත් මේ ගිනි ගොඩක් ඒ ගිනි පුළඟියක් තියේ කියලා හරියට හඳුනා නොගත්තු කුඩා දරුවෙක් ඒ ගිනි ගිනි බෝලය එහෙ නැත්නම් ඒ යගුලිය දෑතින් අල්ලා ගත්තොත් අර වැඩි හිටියා වගේ සැනකින් අත තියලා ඉවතට ගන්නේ නැහැ. දෝතින්ම ඒක බදා ගන්නවා, දෝතින්ම ඒක දැඩිසේ ග්‍රහණය කර ගන්නවා. අන්න එතනදී වැඩි හිටි තැනත්තාට වඩා ඒ කුඩා දරුවාගේ පිලිස්සෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දක්වනවා දන්නා වූ තැනැත්තා Taman දැනගෙන අනුන් රවටන්නට යමක් කිව්වා වුණත් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක වරදක්, ඒක අකුසලයක්. නමුත් එතනදී Taman හැබෑව දන්නා නිසා අන් අය වළක්වා ගන්නටත් අන් අය රැක ගන්නටත් Taman රැකෙන්නටත් යම්කිසි පොඩි ඉඩක් තියෙනවා. නමුත් Tamanුත් මුලාවටපත් වෙලා Tamanුත් යම්කිසි දෙයක් වැරදි විදිහට වටහාගෙන ඒ වැරදි දෙයම හරි හැටියට දෘෂ්ටිග්‍රාහයකට පැමිණලා ඒ දෘෂ්ටිය ලෝකයේ තුල වැපිරීම Tamanුත් රැවටිලා අනුනුත් රවට්ටන නිසා මහා විනාශයක් ඇති කරනවා ලොකුම අනර්ථයක් ලෝකයට සමාජයට ඇති කරන්නට සමත් වෙනවා. ඒ නිසා පින්වතුනි මුසාවටත් වඩා මුලාව අතිශයින්ම අනර්ථකාරී බව අපි හඳුනා ගන්නට ඕනේ. මෙතනදී අපි ලෝකයේ සත්‍ය දකින්නට මුලාව බාධාවක් කියලා කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ලෝකයේ දැක ගන්නටම කියන ඊටා ගැඹුරු සූක්ෂම ස්වභාවයක් ගැන නෙමේ සාමාන්‍යයෙන් පසිඳුරන්ගෙන් හඳුනා ගන්නා වූ ලෝකය මනසින් තමන් සතු ප්‍රඥාවෙන් තමන් සතු විමසිල්ලෙන් අවබෝධ කරගන්නට පුළුවන් ප්‍රමාණයවත් අපි හරියට අවබෝධ කරගන්නවා නම් මුලාවෙන් ටිකෙන් ටික නිදහස් වෙලා යථාර්ථය දකින්නට සත්‍ය දකින්නට එයම අපට උදව්වක් වෙනවා මගක් වෙනවා. නමුත් මේ ලෝකයේ තුල අපි බොහෝ වෙලාවට පසින්දුරන්ගෙන් ගන්නා දේවත් හරියට වටහා ගන්නෙ නැහැ. ඒ වගේම මනසින් හඳුනා ගන්න පුළුවන් ප්‍රමාණයවත් හරියට හඳුනාගන්නේ නැහැ. කුමක්ද මේකට හේතුව? අපි පංචේන්ද්‍රයන් තුලින් ගන්නා වූ දේ විකෘතිව දකින්නට කරුණු කිහිපයක්ම හේතු කාරණා වෙනවා. පංචේන්ද්‍රයන්ගේ පවතින දුබලතාවයන් ඒට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම මනසින් නැති කරගන්නා උපකල්පනයන්, නිගමනයන්, මානසික සංඥාවන් ඒට හේතුවක් වෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් සර්පයින්ට අතිශයින්ම බියපත් වෙනවා නම් එබඳු කෙනෙක් කැලෑබද ප්‍රදේශයක ගමන් කරද්දී එහෙම නැත්නම් රාත්‍රී කාලයේ එළියට යද්දී සර්පෙක් ඉදීදෝ කියන සැක සංකාව මනසේ තියාගෙන එබඳු සංඥාවක් ඇතිව ඒ කැලෑ මාවතේ ගමන් කළොත් එහෙම නැත්නම් රාත්‍රී කාලයේ gederin එළියට බැස්සොත් සිසිල් යමක් අපි හිතමු ලී දණ්ඩක් හෝ එහෙමත් නැත්නම් වෙනත් දෙයක් හෝ ඇඟේ ඇතිල්ලුනොත් එතනින්ම ඒතනත්තා සර්පේක කියන භීතිය මනසේ ඇති කරගන්නවා. සැබවින්ම සර්පයෙක් දැවටුනා හා සමානව ස්පර්ශයක් ඒතනත්තාට දැනෙන්නට පුළුවන්. නමුත් ඒ ලී දණ්ඩේ සිසිල් ස්පර්ශය සර්පේක හා සමාන ස්පර්ශයක් බවට පමනවන්නේ කුමක් විසින්ද සර්පයෝ ඇද්දෝ නැද්දෝ කියන ඒ සර්පයෙන් කෙරෙහි බියපක්ෂපාත සංඥාව තමයි Taman ඇති කරගත්තා වූ ඒ ස්පර්ශය විකෘති කරන්නට හේතුවක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පවතින දේවල් පවතින ආකාරයෙන් හඳුනා ගන්නට අපට ප්‍රධාන බාධකයේ වෙන්නේ මෙන්න මේ සංඥා විකෘතියයි. එහෙම නැත්නම් සංඥා විපල්ලාසයයි. පංචේන්ද්‍රයන් තුලින් යම්කිසි ආරම්මණයක් මනසට ගන්නා අවස්ථාවේදී ඒ ගන්නා ආරම්මණය තීරණය කරන්නේ විනිශ්චය කරන්නේ මනසේ පෙරගත් දේවල් වල ආධාරයෙන් උපකාරයෙන් මේත පෙර මනසේ ඇති කරගෙන තියෙන සංඥාවන්ට අනුකූලව තමයි එය තීරණය කරන්නේ විනිශ්චය කරන්නේ අභිධර්මයේ පිළිබඳව යම් යම් කරුණු දැන ඉගෙන ගන්නා අය චිත්ත වීති පිළිබඳව ඉගෙන ගනිද්දී මේ කාරණය මනවින් තේරුම් ගන්නවා යම්කිසි ආරම්මණයක් ඉන්ද්‍රයන්ට හසු වුණු තැනදී එය විනිශ්චය කරන්නට, විමර්ශනය කරන්නට, තීරණය කරන්නට පෙර මානසික සංඥාවන් උපකාර වෙන ආකාරය. මෙන්න මේ විදිහට ස්පර්ශය තුලින් හෝ එහෙම නැත්නම් දැක්ම තුලින් හෝ එහෙම නැත්නම් ශ්‍රවණය තුලින් හෝ මේ පසිඳුරන් තුලින්ම අපි ගන්නා බොහෝ දේ මේ පංචේන්ද්‍රයන් අපට හැබෑව දැක ගන්නටත් එක්තරා ප්‍රමාණයකින් උපකාර වෙනවා. නමුත් පංචේන්ද්‍රයන්ම තමයි අපේට ලෝකේ નિවරදිව දැක ගන්න බැරි වෙන ආකාරයෙන් වසන් කරන්නට සත්‍ය ආවරණය කරන්නටත් හේතු වෙන්නේ. යම්කිසි කෙනෙකුට මේ පංචේන්ද්‍රයන් හරියට තීක්ෂණ විදිහට නොපිහිටියොත් එයම සත්‍ය දකින්නට බාධාවක් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි තිරිසන් ලෝකේ ඉපදිලා සත්‍ය දකින්නට බැරි වෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ මනස වඩන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? එහි මේ පසිඳුරන් මේ මනුස්ස ලෝකේ තරම් තීක්ෂණ නැති නිසා. ඒ වගේම දිව්‍යාත්ම භාවයක බ්‍රහ්ම තලයක උපන්නාය කියලා ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට එය ඒ තරම් උපකාර වෙන්නේ නැහැ. මොකද පංචේන්ද්‍රයන් මෙතරම් තීක්ෂණ නොවන නිසා. ඒ නිසා තමයි මහබෝසතාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පැමිණීම සඳහා අන් සියලු ලෝක තලයන් අභිබවා මේ මනුලොවටම පැමිණෙන්නේ පාරමී දහම් සම්පූර්ණ කරන්නට මේ මනුෂ්‍ය ලෝකයේම තෝතැන්නක් හැටියට තෝරාගන්නේ ඊතරම්ම තීක්ෂණ පසිඳුරන් තුළින් ලෝකේ ග්‍රහණය කරන්නට අපට මේ පංචේන්ද්‍රයන් උදව් වෙන නිසා සත්‍ය දකින්නට පංචේන්ද්‍රයන් උදව් කරගන්නට පුළුවන් වාසයේම සත්‍ය ආවරණය කරන්නටත් නිතැතින්ම පංචේන්ද්‍රයන් අපට හේතු කාරණා වෙනවා. නුවණ තියෙන කෙනෙකුන්ට, විමසිල්ල තියෙන කෙනෙකුන්ට, ප්‍රඥාව ඇති කෙනෙකුන්ට පංචේන්ද්‍රයන් උපකරණයක් හැටියට භාවිතා කරමින්, එය තියුණු කරමින්, දියුණු කරමින් මනස වඩවා ගන්නට සහායක් ගන්නට පුළුවන් බව හැබෑවයි. නමුත් සාමාන්‍ය ලෝකයා හැම විටම පංචේන්ද්‍රයන් තුලින් ගන්නා වූ සංඥාවන්, මානසික උපකල්පනයන්, මානසික විකෘති සංඥාවන් නිසා වරදවාමයි බොහෝ බොහෝ විට වටහා ගන්නෙ. අන්න ඒ විදිහට Taman රැවටුණු තැන, Tamanට වැරදුණු තැන අපි ලෝකයට ප්‍රකාශ කරන්නේ ඒ මුලාවමයි, ඒ මුසාවමයි. එතනදී Taman නොදැනේ කාරණේ කිව්වාය කියලා Tamanට ගැළවීමක් නැහැ. Tamanut රැවටිලා ලෝකයක් රවට්ටලා Taman අකුසල කර්මයකුත් සිද්ධ කරගන්නවා. Tamanගේ අවිද්‍යා අන්ධකාරයත් තව තවත් ප්‍රබල කරගන්නවා. බොහෝ අවස්ථාවලදී අපේ මේ කයින් ලැබෙන ස්පර්ශය පමණක් නෙවෙයි ඇහෙන දේ පවා විකෘති කරගන්නවා අපි ඇති කරගන්නා සංඥා මත පෙර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සිතුල් පව්වේ ගල්ලෙනක භාවනා කළා. උන්වහන්සේ තෘතිය ධානයේ උපදවාගත්තු කෙනෙක්. ධාන සුවයෙන් වැඩ හිඳිනවා. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේට සියුම් ගීතනාදයක් ඇහෙනවා. ඒ හඬ ඇහුම්කන් දීගෙන ඉන්නකොට උන්වහන්සේට හැඟෙනවා මේකනම් බොහොම මිහිරි ගීතයක්ය මේ ගීත නාදයක්ය සංගීත නාදයක්ය ඇහෙන්නේ කියලා. එහෙම හිතනවත් සමගම උන්වහන්සේට ඉතා මිහිරිවට වඩ වඩා තියුණු විදිහෙන් ඒ හඬ ඇහෙන්නට පටන් ගත්තා. ටික වේලාවක් ඒ දෙසට කන්‍යමාගෙන ඉන්නකොට උන්වහන්සේට හැඟුණා මේකනම් ස්ත්‍රී කටහඬකින් ගායනා කරන්නා වූ ගීතයක් කියලා. ඒ විදිහේ සිතුවිල්ල මතුවෙනවා සමගම ඊටාම ලයාන්විතව ගායනා කරන ස්ත්‍රී ස්ත්‍රියකගේ ගීත හඬක්සේ අර හඬ උන්වහන්සේට දැනෙන්නට වැටහෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ ටික වේලාවක් ඒ වෙත කන්‍යමාගෙන හිටපු මේ ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මේ තරම් ලයාන්විත ආකාරයෙන් මිහිරිවට ගීත ගායනා කරන්නා වූ මේ ස්ත්‍රිය කොයිතරම් රූප ශෝභාවක් ඇති කෙනෙක් වෙන්නට ඕනද? එහෙම හිතනකොට අර ගීත නාදයට බැඳුණු උන්වහන්සේගේ මනස ටිකෙන් ටික උපකල්පනය කරන්නට පටන් ගත්තා. මෙබඳු ලයාන්විත ගීතයක් ගායනා කරන්නේ කාන්තාවගේ රූප ශෝභාව කෙබඳු වෙන්නට ඇද්ද කියලා. රූපේ ක්‍රමක්‍රමයෙන් මනසේ නැරෙද්දී උන්වහන්සේට රාග සිතුවිලි පහළ වෙන්නට පටන් ගත්තා. රාගය උත්සන්න වුණා. උන්වහන්සේ ධානයෙන් පිරිහුණා. නැවත ධානයට පැමිණෙන්නට උත්සාහ කළා. නමුත් පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. ධානයෙන් පිරිහුණා මානසිකවත් කායිකවත් මහා පීඩාවක් උන්වහන්සේට දැනෙන්නට ගත්තා. ඉවසා දරාගත නොහැකි තැන කවුද මේ ස්ත්‍රිය කියලා බලන්නට උන්වහන්සේ ගල්ලෙනෙන් බැහැරට ඇවිදින් වටපිට බැලුවා. පෙනෙන්නට කිසි කෙනෙක් නැහැ. උන්වහන්සේ ගල්ලෙනේ පිටුපසට ගිහිල්ලා බලනකොට ඈතින් එන හුලං රැල්ල උන්වහන්සේ වැඩ සිටිය ගල්ලෙනේ පිටිපස ගල් පුවරුවක වැදිලා සිහින් සිදුරකින් මිහිරි නාදයක් නැගෙන ආකාරයෙන් ඈතට හමාගෙන යනවා. මේ සුලං රැල්ලේ නාදය උන්වහන්සේට සවනට වැටුණු මොහොතේ එහි යථාර්ථය අවබෝධ කරගන්නට, එහි හැබෑව අවබෝධ කරගන්නට වටහා ගන්නට උන්වහන්සේට බැරි වුණේ සෝත විඥානයේ තුලින් ගෙනත් දීපු මේ සංඥාව මේ සතහන නිවැරදි ආකාරයෙන් විග්‍රහ කරලා හැබෑව හඳුනා ගන්නට බාධා වුනේ කුමක්ද? උන්වහන්සේගේ මනස විසින් ඇති කළා වූ උපකල්පනයයි. විකෘති සංඥාවයි. ඒ විකෘති සංඥාව ඇති වෙනවත් සමගම ඒ සංඥාවට අනුකූල විදිහටම දර්ශනයන්, මායා රූපයන්, චිත්ත රූපයන් මනස තුල ගොඩනගනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥාණය මායාකාරයකට උපමා කරලා. මේ විඥාණයට ඕනෑ ඕනෑම දෙයක් මවන්නට පුළුවන්. ඕනෑම දෙයක් නිර්මාණය කරන්නට පුළුවන්. ඇති දේ වගේම නැති දේත් නිර්මාණය කරලා පෙන්වන්නට පුළුවන්. ඒ මනස විසින් නිර්මාණය කරලා පෙන්වන්නා වූ චිත්ත රූපයන්ට රැවටුණු තැන අපට ලෝකයේ පවතින හැබෑ වෙනුවට අපේ මනස තුලින් මවා පෙන්වුවා වූ මායා රූපේටම මායා දර්ශනයටම අපි මුලාවටපත් වෙලා අපිත් ඒන් මුලා වෙලා ලෝකයට මුලා කරන තැනට පැමිණෙනවා ඒ වගේම මගේ ජීවිතෙත් ඒබඳු අත්දැකීමක් තියෙනවා දර්ශනය පිළිබඳව. බොහෝ දෙනා දැක්ම නිසා බියටපත් වෙන්නේ හොල්මනක් දැක්කාය යක්ෂයෙක් භූතයෙක් දැක්කාය කියලා කියන්නේ හැබෑවටම යකෙක් භූතයෙක් දැකලාම නෙමෙයි ඒ බඳු සංඥාවක් මනසේ ඇති කරගෙන අඩාඳුරේ අඩ ආලෝකයේහි ගෙයින් එළියට බහැලා යම් කිසි දිශාවකට ගමන් කළොත් එතනදී දැනෙන දකින දේ තුලින් Tamanගේ මනස තුල ඇඳුණු චිත්‍රය මායාකාරීව මනස තුල තහවුරු වෙන්නට පුළුවන්. ඒ තමයි හොල්මනක්කේ යක්ෂයෙක්ගේ භූතයෙක්ගේ කියලා බොහෝ දෙනා බියටපත් වෙන්නේ. එක් අවස්ථාවක අපේ භාවනා කරන්නට හුදකලා ගල්ලෙනක වාසය කරන කාල වකවානුවක දිනක් රාත්‍රී ගිලන්පස ටිකක් වළඳමින් ඉන්නකොට වෙන කිසිදාක නැති විදිහේ එක්තරා බියමසු සංඥාවක් මගේ මනසට මතුවෙන්නට පටන් ගත්තා. පෙර එක්තරා කාලවකවානුවක් ලංකාවේ තිබුණ හුදකලාව තැනක භාවනා කරන්නටවත් බෑ නොඑක් ආකාරයේ අන්තරාදායක තත්වයක් සමාජය තුළ උද්ගත වෙලා තිබුණා. ඇවිදින් එතනින් යන්නට කියලා කියනවා. එහෙම නැත්නම් වෙඩි තියන්නට හදනවා. නොයෙකුත් අඩම්තේට්ටම් වලට නොයෙකුත් අතවරවලට ලක් කෙරෙන කාලවකවානුවක් මේ මෑත ඉතිහාසයේ ලංකාවේ පැවතුණා. ඉතින් ඒ කාරණය සිහියට නැගිලා මට හිතුණා ඉස්සරනම් මේ වගේ හුදකලාව භාවනා කරන්න කැලේක ගල්ලෙනක තනියම ඉන්නට පුළුවන් කමක් නැහැ. නොඑක් දෙනාගෙන් නොඑක් කරදර පැමිණෙනවා. නමුත් දැන් නම් එහෙම බාධාවක් නැහැ නේද කියන මේ සංඥාව මගේ මනසට මතුණා. ඒ සංඥාවත් ඇතුවම ගිලන්පස ටික වළඳලා ඉවර වෙලා කෝප්පේ සෝදා ගන්නට මම එළියට ගියා. එළියේ තියලා තිබුණු වතුර භාජනයේ ළඟ මම අඩ අඳුරේම භාජනය සෝදන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේ එකවරම බොහෝම තීක්ෂණ ආලෝකයක් ඒ ගල්ලෙමේ ඉදිරිපස කොටසට පතිත වුණා. ඒ ආලෝකය සඳෙලිය වෙන්නට කොහෙත්ම බෑ තද ආලෝකයක්. ඒ ආලෝකයේ වැටෙනකොටම මගේ මනසේ තිබුණේ මීට ඉස්සර නම් මෙහෙම හුදකලාවක ගල්ලෙනක ඉන්නට පුළුවන් කමක් නැහැ නේද කියන සංඥාව ඒ බියජනක හැඟීම මගේ මනසේ ඇති වෙලා තිබුණා ඒ සැනින්ම මගේ නේත්‍රයට පැහැදිලිවම දැක්කා මා ඉදිරිපසින් රබර් වවපු වත්තක් තිබුණේ ඒ වත්තේ එක් කොනකින් වේගවත්ව ඉදිරියට ජීප් රථයක් ඇදෙනවා ඉදිරිපස ආලෝකයේ දල්වාගෙන ඒ ආලෝකය තමයි මේ පතිත වුනේ කියන ස්වභාවයේ එක්තරා චිත්‍රයක් හැබවින්ම මගේ දැසින් දැක්කා එතනින්ම මම පැතිගැම්මටපත් වෙලා නැවත වතාවක් ඇසිපිය හෙලලා ආපහු ඒ දිහා බලනකොට එහෙම ජීප් රථයක් එහි නැහැ. එතන තියෙන්නේ අන්ධකාරයෙන් යුක්ත රබර් වත්තම පමණයි. නමුත් ආලෝකය තවමත් තියෙනවා. ආකාශය දිහා බලනකොට ඊටාම තියුණු ආලෝකයක් ඇති දේවතායලියක් ගල් වෙන ප්‍රදේශයේ හිමින් සැරී පාවී යනවා. දේවතා ආලෝකය බියපත් වෙන්නට කරුණක් නෙවෙයි. එය සතුටු විය යුතු කාරණයක්. නමුත් ඒ සතුටු විය යුතු ආලෝකය දැකලත් බියටපත් උනේ කුමක් නිසාද? මනසේ තිබිච්ච සංඥාව මතයි. ඒබඳු ජීප් රටයක් මවා පෙන්නලා ඒ භීතිය මනස තුල ඇති කළේ. එහෙමනම් ඇසින් ගත්තා වූ දර්ශනය නිවැරදිව හඳුනා ගන්නට බැරි තැනට මනස විකෘති කළේ කුමක් නිසාද? මනසින් ගත්තු උපකල්පනය නිසා, සංඥාව නිසා. මෙන්න මේ විදිහට මේ සමාජය තුළ අපි බොහෝ දේවල් දැන හඳුනා ගන්නට පංචේන්ද්‍රයන්ම තමයි අපට උපකාර වෙන්නේ. නමුත් මේ පංචේන්ද්‍රයන්ගෙන් ගෙන දෙන්නා වූ සංඥා සතහන් නිවැරදිව හඳුනා ගන්නට, නිවැරදිව වටහා ගන්නට අපට පංචේන්ද්‍රයන්ම බාධා කරනවා. අපේ මනසේ ඇති කෙරෙනා වූ සංඥාවන් සහ උපකල්පනයන් අපට බාධා කරනවා. ඇසේ පවතිනා වූ යම් යම් දෝෂයන් වායුවේ වෙනස්කම් ඒ වගේම ලේ ගමනාගමනයේ වෙනස්කම් මේ දේවලුත් අපට දර්ශනය විකෘති කරන්නට හේතු වෙන්නට පුළුවන්. වෛද්‍යවරු නොයෙකුත් හේතු දක්වනවා දර්ශනය විකෘති වෙන්නට. නමුත් ඒ බඳු විකෘතිතාවයක් නැතුව පැහැපත් දැසක් තියෙද්දී, පැහැපත් කණ්යුගලක් තියෙද්දී, පැහැපත්ව අපට ස්පර්ශය ආග්‍රහණය ප්‍රකෘතිමත්ව ගන්නට පුළුවන්කම තියෙද්දි අපි බොහෝ දේ විකෘති ආකාරයෙන් වටහා ගන්නෙ මෙන්න මේ මනසින් නැති කරගන්නා සංඥාවන්ගේ සහ සංකල්පනාවන්ගේ විකෘතිය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කළා මේ ලෝකයේ තුල මිනිසුන් දුක් විඳින්නේ මේ සංඥා විපල්ලාසය නිසායි. විපල්ලාස කියලා කියන්නේ විපරීත භාවය, විකෘති භාවය. සංඥාවන් විකෘති කොටගෙන ලෝකයේ අත්දකින්නට උත්සාහ කරද්දී ඔවුන් මුලාවටපත් වෙනවා. Taman මුලාවෙන් ගන්නා දේ සැබෑව හැටියට හිතා ගන්නවා ඒ හැබෑව ලෙස ගත්තා වූ මුලාවම ලෝකයට ප්‍රකාශ කරලා ලෝකයක් මුලා කරලා තමනුත් මුලාවටපත් වෙලා මේ අනන්ත සසරේ දුක් විඳින තැනට මග හදා ගන්නවයි කියන බව තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කළා. මේ ආකාරයට අපේ මනස වංචා කරන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ දේවල් පිළිබඳව පමණක් නෙමෙයි මනසින්ම ඇති කරගන්නා සංඥා පිළිබඳවත් බොහෝ දේ විකෘති කරන්නට අපේ මනස තුළම ගොඩනැගෙනා වූ పూర్ව සංඥාවන් හේතු කාරණා වෙනවා. ඒ බඳු අවස්ථාවලට දහම් පොතපතේ සඳහන් වෙනවා අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව වෙනම පොතක් ලියලා තියෙනවා වංචක ධර්ම වශයෙන්. ඒ වංචක ධර්ම හැටියට අපේ මනසේම පහළ වෙලා අපේ මනසම මුලා කරන්නට හේතු වෙනවා අපේ මනසේ පහළ වෙන්නා වූ යම් යම් හැඟීම්. ඒ හැඟීම් වල යථා ස්වභාවය අපට වටහා ගන්නට බැරි වෙන්නේ වෙනත් සංඥාවක් තුලින් වැරදි ආකාරයෙන් අපි හඳුනා ගන්නවා. ඒ වංචක ධර්ම පිළිබඳව ඇතැම් කරුණු සඳහන් වෙනවා ආශ්චර්යජනකයි ඒ වගේම කිසිම දායක කිසි කෙනෙක් කෙනෙකුට කියලා මේ වරදයි මනසේ ඇති වෙලා තියෙන්නේ කියලා පෙන්වා දුන්නට කිසිදාක කිසි කෙනෙක් පිළිගන්නට සූදානම් වෙන්නේ ඒ තරම්ම දැඩි විදිහේ විකෘති සංඥාවකින් Tamanගේ මනසේ ඇතිවෙච්ච හැඟීම Tamanම හඳුනාගෙන තියෙන්නේ. සමහර වෙලාවට ಗುಣධම් වඩන්නා වූ අය තුලත් ඒ බඳු වංචක ධර්ම මනසේ පහළ වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ලෝකයේ සුබ වශයෙන් ගන්නා වූ නොඑක් දේවල් එසේ සුබ වශයෙන් ගත යුතු දෙයක් හරයක් එහි නැහැ කියලා දකින්නට පුළුවන් ප්‍රඥාව තමයි පටික්කුල සංඥාවයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අසුබ සංඥාව වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට ලෝකයේ පිළිබඳව ඇති ද්වේෂ සහගත හැඟීම ලෝකයේ පිළිබඳව ඇති ඇති ව්‍යාපාදයේ නුරුස්නා බව නිසා ලෝකයේ අන් අය හොඳයි කියලා හඟින දේ හොඳයි කියලා පිළිගන්න දේවත් Tamanගේ මනසින් හොඳක් හැටියට පිළිගන්නේ නැතුව ඒවා ප්‍රතික්ෂේප කරන්නට ඒවා හෙලා දකින්නට මනස යොමු වෙන්නට පුළුවන්. එහෙම හෙලා දකිද්දී සමහර වෙලාවට භාවනා කරන අය වුණත් අපට ඇහෙනවා කියනවා මේ ඇස බොහොම පිළිකුල්, මේ කය බොහොම පිළිකුල්, මේ Eh, කෙස් ටික බොහොම පිළිකුල් ඒ වගේම මේ ශරීරයේ ලේ මස් ආදී බොහොම පිළිකුල් ඒ නිසා මට කවදාවත් මේවා එපා එපා නැවත කිසිදාක මට ලැබෙන්නටත් එපා කියලා මේ ආකාරයෙන් ප්‍රකාශ කරමින් භාවනා කරන්නට උත්සාහ කරන අවස්ථා අපි සමහර අවස්ථාවලදී දැකලා තියෙනවා අපිට සමහර අවස්ථාවලදී ඇහිලා තියෙනවා එතකොට ඒ අය තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රතික්ෂේප කරන තැනට තමන්ගේ ඉන්ද්‍රියන් සමග ගැටෙන තැනට තමන්ගේ කය සමග ගැටෙන තැනටපත් වෙලා තියෙන්නේ ඒවාහි යථා ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන නෙමෙයි ව්‍යාපාදයේ තුලින් නුරුස්නා බව තුලින් ඒ ලෝක ධර්මතාවයන් සමග ගැටීමක් ඇති කරගෙන මේ කාරණයම සමහර අවස්ථාවලදී අපේ මනසේ පහළ වෙන ක්ලේශ ධර්මයන් පිළිබඳවත් අපට ඇති වෙනවා කෙලස් ධර්ම මතුවෙනවා ඒක නුසුදුසු ක්ලේශ ධර්මයක් කියලා තේරුම් ගත්ත සැනින් ඒකත් එක්කලා ගැටුමක් ඇති කරගන්නවා නුරුස්නා බවක් ඇති කරගන්නවා ඒ ගැටුම නුරුස්නා බව නිසා ක්ලේශ ධර්මයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බැරිව අපි නැවත නැවතේ සමග ගැටිලා ඒ ක්ලේශයම උත්සන්න කරගන්නවා. ඒ නිසා භාවනා කරන්නට යද්දී වුණත් අපිට මේ නීවරණ ධර්මයන්ගෙන් මේ වංචක ධර්මයන්ගෙන් මනස ගලවා ගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. ඒ වගේම තවත් සමහර වෙලාවට බොහෝ දෙනෙක් තුල දකින්නට තියෙන කාරණයක් තමයි මේ සසර බිය කියන එක වරදවා වටහාගෙන තියෙනවා. ඒ අය සසර බිය කියලා හිතන්නේ මේ ලෝකයේ පවතින දේවල් එහෙම නැත්නම් දුක් විඳීම පිළිබඳව බියපත් වෙලා පලා යන්නට දරන උත්සාහය තමයි ඒ අය සසර බිය හැටියට වරදවා වටහා ගන්නෙ. නමුත් සසර බිය යනු බියපත් වීම නෙමෙයි මේ සංස්කාර ධර්මයන් දුක් උපදවන දේවල් මේ සංස්කාර ධර්මයන් බියජනක දේවල් කියලා නුවණින් දැකලා එක්තරා සංවේගයක් මේ සසර පැවැත්ම පිළිබඳව නොයැලෙන ස්වභාවයක් ඇති වෙනවා නම් අන්නේ සසරෙහි නොයැලෙන්නා වූ මේ සංස්කාර ධර්මයන්ගේ නොයැලෙන්නා වූ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයේ බියජනක ස්වභාවය නුවණින් අවබෝධ කරගන්නා වූ ගැඹුරු ප්‍රඥාවට තමයි සංවේගයයි කියලා කියන්නේ සසර බිය දකින්නවා කියලා කියන්නේ. නමුත් අද ගොඩක් දෙනෙක් සසර බිය දකින්නවා සසර බිය දකින්න දක්වනවා කියලා කරන්නේ පැවැත්මට බියපත් වෙලා ජීවිතේ මතුවෙන ගැටලු වලට බියපත් වෙලා ඒවායින් තලා යන්නට අතුරු මාවත් හොයන එක තමයි අද භාවනා කරනවා කියලා නිවන් මඟ හැටියට බොහෝ දෙනා හඳුනාගෙන ඉන්නේ. එහෙම තැනත්තාට නිවන් මඟ දැක ගන්නටත් බෑ. Taman ඉන්නා තැන දැක ගන්නටත් බෑ. Tamanගේ ස්වභාවය දැක ගන්නටත් බෑ. Tamanගේ ස්වභාවය දකින්නට බැරි කෙනාට ලෝකයේ ස්වභාවය කිසිදාක දකින්නට පුළුවන් කමක් නෑ. මේ සියලුම පටලැවිලි අපට සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මනසේ පහළ වෙන ධර්මතාවයන්ගේ යථා ස්වභාවය හඳුනා ගන්නට බැරිව වෙනත් ආකාරයකින් වෙනත් සංඥාවකින් වෙනත් උපකල්පනයකින් ඒවා තීරණය කරන්ට විනිශ්චය කරන්ට යාම නිසා. ඒ වගේම සමහර කෙනෙකුට මෙත් වඩන්නට ගියාම මේ මෛත්‍රියේ මුහුණුවරින්ම රාගය මතුවෙන්නට පුළුවන්. ඒ නිසා තමයි භාවනා කරන අයට උපදෙස් දෙන්නේ මුලින්ම විරුද්ධ ලිංගිකයෙකුට භාවනාවේදී මෙත් වඩන්නට මූලිකවම උත්සාහ කරන්න එපා කියලා. ස්ත්‍රියක් නම් පුරුෂයෙකුට, පුරුෂයෙක් නම් ස්ත්‍රියෙකුට එතකොට මූලික වශයෙන්ම අරමුණ හැටියට පවත්වාගෙන මෙත් වඩන්නට උත්සාහ කරන්න එපා කියලා උපදෙස් දෙන්නේ බොහෝ වෙලාවට මෛත්‍රිය රාගයේහි ස්වභාවය. එහෙම නැත්නම් රාගයම මතුවෙන්නට පුළුවන්. ඒ අපට වටහා ගන්නට බැරුව මෛත්‍රිය කියලා වරදවා වටහා ගන්න පුළුවන්. ඒ රාගය මෛත්‍රිය හැටියට වරදවා වටහා ගත්තොත් අපි එයම නැවත නැවත වර්ධනය කරනවා. අපට වැටහෙන්නෙත් නැහැ, අන් අයට වැටහෙන්නෙත් නැහැ. අපි භාවනාව හැටියට ප්‍රගුණ කරලා තියෙන ක්ලේශ ධර්මයන් ඒන් අභ්‍යන්තරේ පිරිහෙනවා. ඒ වගේම සමහර කෙනෙකුට උපේක්ෂාව වගේ මතුවෙන්නට පුළුවන් ලෝකයේ කිසිම දෙයක් පිළිබඳව නොසලකා හැරීම උකටලීභාවයේ අලස බව කෙනෙකුට උපේක්ෂාව හැටියට මතුවෙන්න පුළුවන්. සමහර වෙලාවට ලෝකයට මේ මේ වගේ ගැටලු පැමිණෙනවා ඉදිරියේ මේ මේ වගේ විපත් පැමිණෙනවා ඒවයින් ආරක්ෂා කරගන්නට අපි මෙසේ මෙසේ කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරද්දී සමහර කෙනෙක් කියන්නේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා ඒ නිසා මේවා අපට රකින්නට පුළුවන් දේවල් නෙමෙයි මේ සමාජයේ සුචරිතයට යොමු කරන්න ඕන පාප ධර්මයන්ගෙන් වළක්වා ගන්නට ඕන සමාජය තුර අකුසල පාප ධර්මයන් වැඩෙනවා ඒ නිසා මේවට යම්කිසි පිළියමක් කළ යුතුයි කියලා කතා කරනකොට බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ ඕවා ඉතින් සාමාන්‍ය ස්වභාවයක් අපට ඒ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ඒවා පිළිබඳව උපේක්ෂාවෙන් ඉන්නව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා. එහෙම ප්‍රකාශ කරන බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ Tamange මනසේ හොඳ නරක කිසිවක් පිළිබඳව නොසැලෙන්නා වූ ස්වභාවයක් තමයි පවතින්නේ කියලා. ඇත්තටම එතන තියෙන නොසැලෙන ස්වභාවය නෙමෙයි අලසකම උකටලී භාවය අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මම රැකිලා ඉන්නවනේ ඒ නිසා එය ප්‍රමාණවත් කියලා හිතන විදිහේ ආත්මාර්ථකාමී පටු ආකල්පයකුයි ඔවුන් තුල නිර්මාණය වෙන්නේ. එහි යථා ස්වභාවය හඳුනා ගන්නට නම් ඒ අනුන්ට සිද්ධ වෙන දේ Tamanට යම් දවසක සිද්ධ වුණොත් අන්න එදාට උන් කලබිලා වික්ෂිප්ත වෙලා කලබලයටපත් වෙනවා ඒ කුමක් නිසාද හැබැයි උපේක්ෂාව Taman තුල නැති නිසා අනුන්ට සිද්ධ වෙන තාක් එය දකිද්දී නිසල්මනේ ඉන්නවා Taman තුල පවතින උපේක්ෂාවයි කියලා නමුත් ඒ Tamanට සිද්ධ වෙද්දී තමයි Tamanට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ උපේක්ෂාව නෙවෙයි කියලා නමුත් එහෙම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව නිවැරදිව ආවර්ජනා කරන්නා වූ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ කෙනෙකුට පමණයි යුතුමයි. එහෙම නැත්නම් එයත් යම්කිසි හේතුවක් හැටියට කාරණයක් හැටියට වරදවා වටහාගෙන එතනින් තවත් වැරදි දැක්මක් මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නවා විනා යථාර්ථය දකින්නට සත්‍ය දකින්නට ඔවුන් යොමු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පෙනුතුනේ අපේ මනසත් අපේ මනස තුලින් නැති කරන්නා විකෘති සංඥාවන් නිසා යම් යම් ආකාරයෙන් වැරදි අවබෝධයන්ට වැරදි වැටහීම් වලට පැමිණෙනවා පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්නා වූ යම් යම් සංඥාවනොත් పూర్ව සංඥාවන්ගෙන් විකෘති කරගෙන අපි වැරදි විදිහට වටහා ගන්නවා පසිඳුරන්ගෙන් ගන්නා වූ දේත් මනසින්ම හුදෙක් ගොඩනගා ගන්නා වූ දේත් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා වූ දේ තුල හැබෑව දකින්නට යථාර්ථය දකින්නට හේතුව ඵලය දකින්නට නිර්වද්‍ය භාවය දකින්නට නිවැරදි ස්වභාවය හඳුනා ගන්නට අපට බාධා කරන්නේ අපේම මුලාවයි. මුසාව එක්තරා ප්‍රමාණයකින් අනුන් විසින් අපේ මත පටවලා අපට හැබෑව දකින්නට තියෙන ඉඩ නැති කරනවා. මුලාව අපි තුලින්ම මතුවලා අපේ මනසට හැබෑව දකින්නට සත්‍ය දකින්නට තියෙන ඉඩ කඩහුරා දමනවා. මේ දෙකෙන් වඩා අනර්ථකාරී වෙන්නේ Tamanගේම මනස තුලින් මතුවලා Tamanගේ මනසම මුලා කරලා අනුන්වත් මුලා කරන්නට හේතු වෙන මුලාව හේවත් අවිද්‍යාවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කරන්නේ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් යමක් ග්‍රහණය කරගත්තු පමණට එය සත්‍යයි කියලා නිගමනයකට එළඹෙන්නට එපා. Taman ඇසින් දුටු පමණින්, Taman කනින් අහපු පමණින්, Taman ඒ වගේම සිතින් සිතපු පමණින් Taman උපකල්පනය කරපු පමණින් මෙයම පරම සත්‍යයි කියලා එහෙම ග්‍රහණය කරන්නට එළඹෙන්න එපා. එතනදී බොහෝ වැරදීම් වලට, පටලැවීම් වලට භාජනය වෙන්න පුළුවන්. අනුමුත් රැවටීමට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා පංචේන්ද්‍රයන්ගෙන් හෝ මනසින් අපට යමක් දැනෙනවා නම් ඒ Tamanට දැනෙන හැටි කියලා මුලින් වටහා ගන්නට ඕනේ. ඒ Tamanට හැඟෙන හැටි, ඒ Tamanට හිතන හැටි මේ Tamanගේ කැමැත්තයි, මේ Taman ඇසූ ආකාරයයි, මේ Tamanගේ විත තර්කයයි මේ Tamanට වැටහෙන ආකාරයයි කියලා යමක් හඳුනාගත්තට වරදක් නැහැ. ඒ ආකාරයෙන් ලොවට යමක් ප්‍රකාශ කළාට වරදකුත් නැහැ. නමුත් තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදීම දේශනා කරන මේ කාපටික මානවකයට නත්තේව තාව සත්‍යානුභෝධෝ හෝති. මානවකය එපමණකින් මේ තැනත්තා සත්‍ය ප්‍රකාශ කළා වෙනවා. නමුත් සත්‍ය අවබෝධ කරන්නට ඒ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට හැඟෙන හැටි මේකයි, මට දැනෙන හැටි මේකයි, මගේ විශ්වාසය පිළිගැනීම මේකයි කියලා කියද්දී එයම පරම සත්‍යයි අන්සියල්ල හිස් කියලා නොකියනවනම් ඒ තැනත්තා එක්තරා ප්‍රමාණයකට සත්‍ය ආරක්ෂා කළා වෙනවා. මුසාවාදයක් නොදෙඩූ කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය රකින්නට සහාය වුණු කෙනෙක් වෙනවා. අනුන් මුලා නොකළ කෙනෙක් වෙනවා. නමුත් එපමණකින්ම නත්ත්‍ය සේවතාව සත්‍යානුබෝධෝ හෝති මානවකය එපමණකින් මේ තනත්තා සත්‍ය අවබෝධ කළ කෙනෙක් වෙන්නේ නැහැ සත්‍ය අවබෝධ කරන්ට සුදුස්සෙක් වෙන්නේ නැහැ එහෙමනම් සත්‍ය අවබෝධ කරන්ට තිබිය යුතු සුදුසුකම් මොකද්ද බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් මේ සූත්‍රය දේශනා කරනවා යම් කිසි කෙනෙක් ಗುಣධම් ඇතුව ಗುಣධම් ඇසුරු කොටගෙන පවතිනවා නම් ඒ බඳු කෙනෙක් ඇසුරු කරමින් තමනුත් තම තමන් තුල සද්ධාව වර්ධනය කරගෙන ඒ වගේම ධර්මයේ පිළිබඳව කැමැත්ත වර්ධනය කරගෙන වීර්ය උත්සාහය වර්ධනය කරගෙන ටිකෙන් ටික තමනුත් ඒ ධර්මතාවයන් තුළ යෙදිලා විමසා බලන්නට යෙදී බලන්නට ප්‍රායෝගිකව පුහුණු කරලා බලන්නට යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා අන්න එතනදී ඒ තනත්තා සත්‍ය අවබෝධ කරන්නට සුදුස්සෙක් බවට පත් එතනදී Taman හරියට යමක් අවබෝධ කරගත්තොත් Taman හරියටම යමක් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් නිකලස් මනසකින් යමක් යම් කිසි කෙනෙක් හරියටම විනිවිද දුටුවොත් අන්න එබඳු කෙනෙකුන්ට කියන්නට පුළුවන් මේ පරම සත්‍යයි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පරම සත්‍ය දේශනා ඇතනේ අන්නේ ආකාරයටයි. මහරහතන් වහන්සේලා ලෝකයට පරම සත්‍ය දේශනා කළේ අන්නේ ආකාරයයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ දේ මහරහතන් වහන්සේලා දෙසූ දේ උනත් එය අසූ පමණින්ම මේ පරම සත්‍යයි කියලා යම් කිසි කෙනෙක් ගන්නවා නම් එතනදී ඇති වෙන්නේ අන්ධ භක්තියක් මුලාවක් කියන බව බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඒ නිසා කාලාම වැනි සූත්‍රවලදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මෙය ශාස්ත්‍රූන් වහන්සේ විසින් දෙසුවාය කියලාවත් මෙය ධහමේ සඳහන් වෙනවා කියලාවත් මේ ගරුකල යුත්තේක් විසින් ප්‍රකාශ කළාය කියලාවත් යමක් එක්සෙනින් පිළිගන්නට අවසාන නිගමනයකට එන්නට උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් Taman මුලාවටපත් වෙනවා. එහෙමනම් කොයි ආකාරයෙන්ද අපි යමක් නිවැරදි කියලා තීරණය කරන්නේ? අනුන් කියන දේ හොඳට අහගන්න ඕන. ඒ ප්‍රතික්ෂේප කරන්නටත් හොඳ නෑ. එය එක්සැනින්ම පිළිගන්නටත් හොඳ නෑ ඒ හොඳින් අහලා ඊට පස්සේ විමසා බලන්නට ඕනේ අනුන් කියන දේ පමණක් නෙමෙයි අපේ පසිඳුරන්ට ගොදුරු වෙන දේ උනත් තරමක් නිහඬව අපි ඒ දිහා සොයා බලන්නට ඕනේ කනට යමක් ඇසුණු පමණින් ඒ එසේමයි කියලා එක්වර තීරණයට නිගමනයකට එළඹෙන්නේ නැතුව ඒක එහෙම වෙන්නට හේතු තියනවාද ඒක එහෙම වෙන්නට පුළුවන්ද මොන මොන කරුණු නිසා මොන මොන හේතු සාධක නිසාද මම ඒක එහෙමයි කියලා තීරණය කරන්න කියලා පොඩ්ඩක් Tamanගේ මනසට ඉදිරි වෙනස්කම් කරලා විමසිල්ලෙන් සොයා බලන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විදිහේ ප්‍රගුණ කිරීමක් අපට දෛනික ජීවිතේ පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තනත්තා තමන් මුලා වීමෙන් රැක ගන්නට පුළුවන්, අනුන් මුලා කිරීමෙන් රැක ගන්නට පුළුවන්. තමන් මුලා නොවි තමන් හැබෑව හඳුනාගත්තොත් ඒ තනත්තාට නොබියව හැබෑව ලෝකයට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ බඳු තනත්තා තමනුත් සත්‍යවාදීව අනුන්ටත් සත්‍ය හෙළි කරන්නට ක්‍රියාත්මක වෙන සත්පුරුෂයෙක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්නතුනේ මේ කරුණු නැවත නැවත හිතන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න මේවා පිළිබඳව ගැඹුරට Tamanගේ සිතුවිලි මෙහෙවා නැවත නැවත ක්‍රියාවෙහි යොදවන්නට උත්සාහ කරන්න. පංචේන්ද්‍රයන්ගෙන් දිනකට Taman කොච්චර මුලාවටපත් වෙනවද పూర్ව සංඥාවන් නිසා කියලා ටිකක් ආවර්ජනා කරලා බලන්න. Tamanගේ මනසේ යම් යම් හැඟීම්, යම් යම් ආකල්ප, යම් යම් ಗುಣධර්මයි කියලා හඳුනාගත්තු දේ උනත් හැබෑවට මේ ගුණයක්ද පහළ වෙන්නේ.